සෑම දිනාටම සනසිලිදායක සැහැල්ලු සංසුන් ශාන්ත සන්ධ්‍යාවක් ආ දවසක් ආදරණීය හිතවතුනි විදසුනට නිදසුනක් කරහා මේ මොහොතේ නිල්ලඹ භාවනා මධ්‍යස්ථානය සමග සම්බන්ධව සිටින භාවනාව ගැන පමණක් නොවේයි යහපත් ජීවිතයක් පිළිබඳව හොඳ ජීවිතයක් පුණ්‍යවන්ත ජීවිතයක් සත්පුරුෂ ජීවිතයක් මෙලව හා එලව දෙලොවටම ප්‍රතිඵලදායි ජීවිතයක් පිළිබඳ කාටත් උනන්දුවක් තිබෙනවා එක පැත්තකින් මේ සියල්ලේම කෙලවරට යන්න මේ සියල්ල සියලුම ගැහැට වලින් මිදෙන්න අවශ්‍යතාව තිබෙනවා මොක්ෂය විමුක්තිය නිවන් දැකීම කවරක් හෝ ඒ අතරම ඒ සඳහාම ඉවහල් වන සත්පුරුෂ ජීවිතයක් සා ඉම්මහා මේ සාමාන්‍ය සමාජයේ පිළිගත් යහපත් ජීවිතයක් ගත කරන්න මෙලෝ වශයෙන් හොඳ ජීවිතයක් ගත කරන්න එමෙන්ම පරලොවටත් යහපතක් වන ආකාරයට ජීවත් වෙන්න කාටත් අවශ්‍යයි. කාටත් කියන්නේ අප හැම දිනාටම මේ අවශ්‍යතාව තිබෙනවා. ඒ සඳහා මොනතරම් නිර්දේශිත කාර්යයන් කරනවද ක්‍රියාවන්හි නිරත වෙනවද මොනතරම් පන්සිල් සමාදන් වෙනවද වන්දනා කරනවද පූජා පවත්වනවද පෙහෙවස් සමාදන් වෙනවද බණ අහනවද ධර්ම සාකච්ඡා කරනවද දන් දෙනවද භාවනා කරනවද මේ විදිහට ඒ මේකී අරමුණු වෙනුවෙන් අප කරන කියන කාර්යයන් පින්කම් කියන්න පුළුවන් පින්කම් හා කුසල් සරල වචන දෙකකින් පුණ්‍ය ක්‍රියා හා කුසල් මේ දෙකට තමයි මේ සියල්ල ඇතුළත් වෙන්නේ මේ මොනතරම් පුණ්‍ය පුණ්‍ය කර්ම හා කුසල් ඇති කරගන්නවද උපදවා ගන්නවද කරනවද බොහොම පිරුණු ලැයිස්තුවක් හැදෙනවා ඒ ගැන හිතුවහම මෙනෙහි කළාම ආවර්ජනය කළාම සොයා බැලුවහම හිස් නෑ ජීවිතය. හිස් නෑ. පින්කම් වලින් පිරීලා තියෙනවා. දන් දීම් වලින් වන්දනා වලින් පූජා වලින් සිල් ගැනීමෙන් සිල් රැකීමෙන් ධර්ම ශ්‍රවණයෙන් ධර්ම සාකච්ඡාවෙන් භාවනාවෙන් ප්‍රමාණවත් කියනව නොවේ. නමුත් පිරුණු ජීවිත. පිං පිරුණු ජීවිත. කුසල් උපදවා ගන්නා ජීවිත. මේ තමයි ලක්කය කාටත් පුළුවන් තරම් දන් දෙන්න. දැන් දුන්න ඇති කියා කිසි කෙනෙකු හිතන්නේ නැහැ. මොනතරම් දන් දුන්නු කෙනෙක් වුණත් හිතන්නේ නෑ දැන් ඇති කියා දන් දුන්නා. දැන් පන්සිල් ගත්ත ඇති, පන්සිල් රැක්ක ඇති, පෙහෙවස් සමාදන් වුණා ඇති, වන්දනා කළා ඇති, බණ ඇහුවා ඇති, ධර්ම සාකච්ඡා කළා ඇති, භාවනා කළා ඇති කියා කිසි කෙනෙකු නවත්වා නැහැ මේ ක්‍රියාව. නවත්තන්නත් බෑ මේවා නැවතෙන්නේ ඒ විමුක්තියේදී මේ සියලුම ක්‍රියා අත්හැරෙන්නේ ඊතර වුණාම ඉතින් එතෙක් මේවා පාරු බවටපත් වෙනවා මේ හැම දෙයක්ම පාරුවක් හැම නමස්කාර පාඨයේ කියන හැම මොහොතකම ඒ පාරුවක් කරගන්න පුළුවන් පාරුවක් කරගන්නට ඕනේ ඊතර වීම සඳහා නිකම්ම නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නෙමෙයි. එහෙම කීවහම එයින් කිසියම් හිතේ සංසුන්තාවයක් කර ඉතිරි ටික කියන්න දොරකඩාස්න කියනවා වගේ කියලානේ හිතන්නේ নমස්කාර පාඨය නෑ. එහි ඊටාම ගැඹුරක් තිබෙනවා, පළල් අර්ථයක් තිබෙනවා. එතනින් තමයි අපේ හදවත විවෘත වෙන්නේ. විවෘත කරගන්නේ. මොනවටද? සරණාගමනයේට මේ පිළිවෙත් පුරන්න දැන් මේ විදිහට මේ මෙහෙම කරන්න උත්සාහ ගන්නවා දන් දෙන්න උත්සාහ ගන්නවා සිල් ගන්න සිල් රකින්න බණ අහන්න ධර්ම සාකච්ඡා කරන්න භාවනා කරන්න ලොකු උත්සාහයක යෙදෙනවා කැපකිරීමක් කරනවා එහි ප්‍රතිඵලක් තියෙනවා ප්‍රතිඵල නැත්නම් හිතවතුනි මෙපමණ කාලයක් මෙහි රැඳෙන්නේ නැහැ කවුරුවත්. මෙපමණ කාලයක් රැඳෙන්නේ නැහැ. දැන් මේ ඒ මොන ප්‍රතිඵල තිබුණත් මේ එකක්වත් ලේසි නෑ. ඔය කියෝ කිසි දෙයක් ලේසි නෑ. নমස්කාර පාඨය කීම ලේසි. මේ පටිගත කරලත් ඔය ෆෝන් එකෙනුත් নমස්කාර පාඨේ කියන්න පුළුවන් ෆෝන් එකට කියන්නත් පුළුවන්. ටැබ්ස් වලටත් নমස්කාර පාඨේ කියන්න පුළුවනි. පරිගණක ගුවන් විදුලි රූපවාහිනී මේ හැම යන්ත්‍රයකටම පුළුවන්. নমස්කාර පාඨේ පමණක් නෙවෙයි පන්සිල්ම ඉන්හා තෙරුවන් වන්දනාව මහපිරිත තුන්යම් රාත්‍රී කියන ඒ පිරිත් සජ්ජායනය පමණක් නෙමෙයි මුළු සූත්‍ර පිටකේම අභිධම්ම පිටකේම විනය පිටකේම මේ හැම දෙයක්ම කියන්න පුළුවන් ওই පුංචි දුරකතනයකට. හැබැයි එහෙම කීවා කියා ඒ දුරකතනයට ඇති පළකුත් නැහැ. ඒ <clears throat> දුරකතනේ වෙනසක් වෙන්නේත් නැහැ. ඒ විදිහට කෙනෙකු කීවා කියා එයාට වෙන යහපතකුත් නැහැ. ඒ දුරකතනේ කීවා වගේම තමයි කිසි හැඟීමක් දැනීමක් අවධානයක් නැතුව මේ වගේ යෙදීම මේ සියල්ල සඳහා ලොකු අවධානයක් අවශ්‍යයි අවධානයෙන් කළ යුතු දේවල් මේ ලේසි නෑ ඒව එකක්වත් ලේසි නෑ පංචස් ඒ පන්සිල් පද පහ කීම ලේසි රැකීම ලේසි නෑ හරි අමාරුයි. තනියම ඉන්නවනම් තනියම හුදකලාවේ ඉන්නවනම් හතරක්ම රැකෙයි. පන්සිල් ගන්න ඕනෙත් නෑ, සමාදන් වෙන්න ඕනෙත් නෑ. හතරක් රැකන. රකින්න පුළුවන් තනියම ඉන්නවනම් රැකෙනවා. සුරාමේරේ ඇර සුරාවත් නැත්නම් රාමෙරත් නැත්නම් පහම රැකෙනවා. නමුත් සමාජයක සිටින විට විශේෂයෙන් ওই විසමයි කියන සමාජයක සිටින විට ලේසි නෑ. පෙළඹවීම එන්නේ බලපෑම් එන්නේ මේවා රකින්නට නොවේ කැඩෙන්නට. මොන විදිහේ පරිසරයක හිටියත් මේ ගැන බොහෝ අත්දැකීම් මේ හිතවතුන්ට තියෙනවා අපට වඩා ඊළඟට භාවනාවට ආවත් දන්නවා කොපමණ කල් භාවනා කළාද අපි අවුරුදු ගණන් වලින් කියනවා භාවනාවේ වයස නමුත් එහෙම කීවත් ලේසි නැති බව දන්නවා මොනතරම් කල් භාවනා කළා පුරුදු වුණත් දැන් වාඩි වුණාම දැන් වුණත් හිත දුවනවා එතන හිත තියාගන්න බෑ. හැම මොහොතෙම සිහියෙන් ඉන්න අමාරුයි. මේ අපහසුකම් තියෙනවා. හේතුව දැන් මෙහෙම මේවා ඇයි අමාරු වෙන්නේ? පංචශීලයෙන් කියන්නේ නොකර සිටීමක්. ඇයි නොකර ඉන්න අමාරු? ඇයි කාටවත් කරදරයක් නොකර හිරිහැරයක් නොකර කාගේවත් ජීවිතයකට හානි නොකර සිටීම අපහසු වෙන්නේ ඇයි? බැලු බැලමට පේන්නේ මේ හානි කිරීම තමයි ලේසි. නමුත් එහෙම නෙමෙයි. ක්‍රියාව අපහසු වෙන්න ඕනේ. නොකර සිටීම ලේසි වෙන්න ඕනේ. නමුත් දැන් හානි කිරීම ලේසි. නොකර සිටීම අපහසුයි. නුදුන්නු දෙයක් ගැනීම පහසුයි නොගෙන සිටීම අපහසු වෙලා. හොඳට මෙතන යම්කිසි මේ වරදක් තිබෙනවා. වරදක් වැරදි ප්‍රවේශයක් තියෙනවා. ඒ වැරදි ප්‍රවේශය නිසා තමයි මේ සියල්ල අපහසුකාරයන් බවට පත් වෙලා තියෙන්නේ. ධර්ම ශ්‍රවණයත් ඒ වගේ. වාඩි වී සිටීම නෙමේ බණ කියන තැනක් ඉදිරියේ ධර්මාසනයක් ඉදිරියේ වාඩි වී එහෙමයි එහි එහි කී කී සිටීම නොවේයි. ධර්ම ශ්‍රවණයත් ලේසි නෑ. ධර්ම සාකච්ඡාවත් ලේසි නෑ. ওই ප්‍රශ්නයක් අහනවා උත්තරයක් දෙනවා ඒකම නෙවෙයි ධර්ම සාකච්ඡා කියන්නේ. අපි වෙනම වෙලාවක් කතා කරමු ධර්ම සාකච්ඡාව කොමක්ද කොහොමද වෙන්න ඕනේ කියලා. ඊළඟට භාවනාවට ආවහම ඒ ලේසිත් නෑ. දැන් මේවා ඇයි ලේසි නැහැ? දැන් භාවනාවෙන් කරන්නේ දුවන්නේ නැතුව ඉන්න එක. දිවීමනේ අපහසු වෙන්න ඕනේ. දුවන්නේ නැතුව එක තැන සිටීම පහසු වෙන්න ඕනේ. නමුත් හිතට අපහසුයි දුවන්නේ නැතුව සිටීම. දිවීම පහසුයි. රැවටීම පහසුයි. හේතුව කුමක්ද? මේ සියල්ලයි කන පිට හැරිලා තියෙන්නේ. මේ මේට විවිධ හේතු කියන්න පුළුවන් සාංශාරික පුරුද්ද, ඇබ්බැහි වීම, පවට පෙළඹීම පහසුයි. පල්ලමකට වැටීම ලේසි නේද? උත්සාහයක් අවශ්‍ය නැහැනේ. උත්සාහ වොන වෙන්නේ කන්දක් නගින්න. අපහසු මේ වගේ එය ඇත්ත. මේ සියල්ල ඇත්ත. දැන් මේවා කිව්වා කියලා මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. මේවා ලේසි වෙන්නේ නැහැ. ඔව් ඇත්ත මේ පල්ලමකට බහින එක පල්ලමට රෝල් වෙන එක ලේසි උඩට නගින එක අපහසුයි. දැන් මෙහෙම කීවා කියලා උඩට නැගීම පහසු වෙන්නේ එකම දේ ඉතින් ආ ඒක තමයි ඇත්ත කියලා පිළිගත්තාම විරෝධයක් නදක්වා ඒ අපහසුතාවයේ කන්ද නගින්න උත්සාහයක් ගන්න පුළුවන්. නෑ. මේ පහසුයි. මේ සියල්ල පහසුයි. පහසු කරගන්න පුළුවනි. සහ පහසු කරගන්නට ඕනෑ. කරගත යුතුයි. කොහොමද? කුමක්ද මෙතෙන්දී අපට උදව් වෙන යන්ත්‍රය මේ කන්ද නගින්න පහසුවෙන් නගින්න උදව් වෙන යන්ත්‍රය කුමක්ද පහසුවෙන් කන්දක් තරණය කරන්න ආධාරකයක් තිබ්බොත් ලේසියිනේ. කේබල් එකක්. නැත්නම් යන්ත්‍රයක්. ඒ කුමක්ද? එහෙම යන්ත්‍රයක් තියෙනවද? යාන්ත්‍රණයක් තියෙනවද? තියෙනවා. ඒ කොහෙද තියෙන්නේ? ඇයි මෙතෙක් කල එහෙම යාන්ත්‍රණයක් යන්ත්‍රයක් අප නොදොටුවේ නොදොටුවන්නේ වෙයි හිතවතුනි දන්නවා නමුත් භාවිතා කළේ නැහැ. ඒ යන්ත්‍රයක් විදියට අප දැක්කේ නැහැ මේ ගමන යන්න උදව් වෙන. දැන් මේ යන්ත්‍රයට තමයි ඔය සතර ඉර්ධිපාද කියන්නේ. ඒ ගැන මේ වෙන විට සෑහෙන පැහැදීමක් ඇති වෙලා ඇති. පැහැදිලි චිත්‍රයක් මෙන්න මේ උත්සාහ කරා නම් මේ සතර ඉර්ධිපාද තේරුම් අරගෙන මේ ගමනට උදව් කරගන්න එහෙමනම් වැටහිලා ඇති දැන් මේ වන විටත් මේ කන්ද නගින්න සතර ඉර්ධිපාද නැමැති යාන්ත්‍රණය මනතරං උදව් වෙනවද කියලා. ඉතින් පහසුවෙන් කඳ නගින්න පුළුවන්. මුලින්ම මේ යන්ත්‍රය එකලස් කරගන්න ඕනේ. දැන් හුඟක් දේවල් එන්නේ එකලස් වෙලා නෙමෙයිනේ. අප ඒවා assemble කරගන්න ඕනේ. ඒ කැලි ටිකම අපි එකලස් කරගන්න ඕනේ. ඉතින් මේ යන්ත්‍රයත් ඒ වගේ තමයි. දැන් එකලස් වෙච්ච යන්ත්‍රයක් නොවේ. මොකද කිසිම නෑ කොහේවත් ලෝකේ විශ්වයේ රටේ නෑ මේ 이르දිපාද යන්ත්‍ර හදන කර්මාන්තශාලා. නෑනේ. එහෙම තියෙනවා නම් ඔන්න හදලා මේ යන්ත්‍රය එළියට දායි අපිට කලින් ඇනවුම් කරලා හෝ මුදල් ගෙවා හෝ ගිහිල්ලා හරි ගන්න පුළුවන්. හැබැයි කිසිම කිසිම කර්මාන්ත ශාලාවක ඉද්ධිපාද යන්ත්‍රය හදලා දෙන්නේ කර්මාන්ත ශාලාවක් පමණක් නෙවෙයි කිසිම මධ්‍යස්ථානයක සෙනසුනක ආශ්‍රමයක අසපුවක ආරණ්‍යයක මේ කිසිම තැනක මෙහෙම යන්ත්‍ර හදලා එනේ ණයට දෙන්න නෑ. එහෙම දෙන්නත් බෑ. හදන්නත් බෑ. මේ මේ ටික හොයලා දෙන්න පුළුවන්. මේ කැලී ටික ඔන්න එකලස් කරගන්න හොයලා දෙන්න පුළුවන්. ඒ හොයලා දුන්නාම අපි මේවා එකලස් කරගන්න ඕන. ඒ ටිකක් අමාරුයි. එකලස් කර ගැනීම, ඇසෙම්බල් කර ගැනීම අමාරුයි. හැබැයි ඇසෙම්බල් කරගත්තාම එකලස් කරගත්තාම මේ ගමන අපූර්වට යන්න පුළුවන්. හරීම ලේසියෙන් ලෝකේ තියෙන ඉහළම විනෝද ගමන තමයි මේ ආධ්‍යාත්මික ගමන ඉද්ධිපාද කියන මේ සතර ඉර්ධිපාද කියන යන්ත්‍රයේ උදව්වෙන් යන්න පුළුවන්. දැන් ගිරිහෙල් තියෙන ලිස්සල වැටෙන අල්ලන්න තැනක් නැති, පය ගහන්න තැනක් නැති මහගිරි දබයක් කෙනෙකුට නගින්න වෙනවා නම් ඒ මොනතරම් අමාරුද භයානකද? භයානකකමට වඩා ආපහු වැටෙනවා ආපහු නැගිටලා යනවා ආයි අඩි දෙකක් තියෙනකොට හතරක් පිටිපස්සට වැටෙනවා අල්ලන්න තැනක් නැහැ එහෙම තැනකට ඔය මේ <clears throat> ඔය කේබල් කාර් එකක් වගේ තියෙනවනම් කොත්මන තරම් පහසුවක්ද අනේ බඳු ඒ බඳු පහසුවක් ජීවිතයට ලැබෙනවා මේ ඉද්ධිපාද එකලස් කරගත්තොත් ආධ්‍යාත්මික ජීවිතයට පමණක් නොවේ අර මා කලින් කිව්ව සියල්ලට. සාමාන්‍ය ජීවිතේට, මෙලව ජීවිතේට, අධ්‍යාපනයේට, රැකියාවට, පෞල් ජීවිතේට, සමාජ ජීවිතේට, පින්කම් කරන ජීවිතේට, පරලොව ජීවිතේට, සංසාර ගමනට පමණක් නොවේ ඊතර වීමට. මෙපමණ බහුකාර්ය යන්ත්‍රයක් තවත් නෑ. ඔය සතර ඉදිරිපාද තරම්. ඒ නිසාම දෝ මේට සැලකිල්ලක් නෑ. කිසිම සැලකිල්ලක් නෑ. ඔය නන් ටික කියනවා එච්චරයි. නන් ටික අපි කවුරුත් දන්නවනේ. නන් ටික කීම පමණයි එහා මේවා එකලස් කර ගැනීමක්වත් එක එක වෙන් වෙන් හඳුනා ගැනීමක්වත් එකලස් කරගෙන භාවිතා කිරීමක්වත් එපමණ නැහැ. ඒ නැතිව තිබෙන්නේ මෙය මේ බුදුදහමේ කියවෙන ප්‍රවේශයට බුදුදහමින් අවධාරණය කරන ගමනට ඕනේ නෑ වගේ හැඟීමක් තියෙනවා. මේ අර යෝගීවරුන්ගේ 이르දි ප්‍රාතිහාරේ පාන්න ඒවට ඕනෙමුණු දෙයක් මිස මේ බෞද්ධ ධර්ම මාර්ගයේට සීල සමාධි ප්‍රඥා මාර්ගයට මේ ඕන් නෑ වගේ හැඟීමක් තියෙනවා. නමුත් ඒ වැරදි. ඒ ඒ වැරදි අවබෝධය නිසා තමයි පහසුවෙන් යන්න පුළුවන් ගමනක් අපහසු කරගෙන තියෙන්නේ. විඳවන්නේ. මේ කාරණේ මේ විදිහට පැහැදිලි කරන විට බොහෝ සැක සංකා ඇති වෙන්න පුළුවන් ඔය කියන්නේ කාගේ අදහස්ද? ඇයි එහෙනම් මෙහෙම ඒවා ධර්මයේ තියෙනවද? දහමේ තියෙනවා නම් ඇයි මේ පවන කාලයක් කවුරුවත් කීවේ නැත්තේ? දැන් මෙහෙම විචිකිච්ඡාවක් නැති වෙන්න පුළුවන්. මේ පිළිබඳ දේශනා තිබෙනවා දහමේ. මේ විදසුන්ට නිදසුණක් වැඩසටහන මේ සූත්‍රයක් අරගෙන ඒ පැහැදිලි කරන්න පාලියෙන් යමක් කියයි සිංහලෙන් විවරණය කරන්න තියෙන වැඩසටහනක් නොවේයි. එහෙම කිසිම අදහසක් නැහැ. ඒ බඳු වැඩසටහනක් බවට මේ විදසුන්ට නිදසුණක්පත් කිරීම ඊට වඩා විදර්ශනාවේ ගමන කොහොමද ප්‍රායෝගිකව කෙරෙන්නේ කල යුත්තේ කියන කාරණේ අපට වැටහෙන ආකාරයට පැහැදිලි කරන්නයි අවශ්‍ය. නමුත් පෙනෙන කාරණයක් තමා හා පෙනුණු කාරණයක් තමා එදා මෙදා තුර මොනවා කිව්වත් මේ ලේසි නෑ කරන්න. කෙරෙන්නේ නෑ වැඩිපුර. කෙරෙන්නේ නැති වෙන්නේ එක හේතුවක් තමයි ලේසි නැතිකම. හරි අමාරුයි. ඒ සමහර විට කියනවා සමහර විට කියන්නේ නෑ අමාරුයි කියා. සම උත්සාහ කරනවා විවිධ භාවනා ක්‍රම හොයාගෙන නමුත් ඒ ක්‍රමයක් සමග යම් යම් ප්‍රතිඵල ලැබෙනවා. ඒ වුණාට දිගට යන ගමනක් වෙන්නේ නැහැ. ඇයි මෙහෙම වෙන්නේ? මේ වෙන්නේ මේ ඉදිපාද එකතු කරගෙන නැති නිසා. ඉතින් මේ ගැන ඒ නිසායි මේක මේ මාතෘකාව ගැන දිගින් දිගටම කතා කරන්නේ මේ විදර්ශනාවට ඊටාම අවශ්‍ය දෙයක්. මේ දහමේ තියෙනවා. ඉද්ධිපාද කියන වචනේ විතරක් නෙමෙයි මේ ඕනෑ කියන කාරණේ. කියවුවොත් බොහෝ තැන් හම්බ වෙයි. වෙනම සංයුක්තයක් තියෙනවා. ඉද්ධිපාද සංයුක්තය කිය අසංයුක්ත නිකාය. ඒ වගේම තව සූත්‍ර තියෙනවා ගණනාවක් අංගුත්තර නිකායේ පංචක නිපාතේ ඒ වගේම ওই නවවෙනි නිපාතේ එහෙම තියෙනවා. දැන් එින් එකක් දෙකක් නිකන් සරලව පැහැදිලි කියන්නම් දැන ගැනීම සඳහා පංචශීලය. දැන් පංචශීලය ගැනත් අප කතා කරන්නේ. කියනවා මේ පංචශීලයේ රකින්න බැරි ඇයි? එයා දුබල වෙන්නේ ඇයි? ශික්ෂාපද දුබල වෙන්න හේතුව කුමක්ද? මේ පහ ගැන කියන්නේ ඔය කෝටියක් සංවර සීල ගැන නෙමෙයි. මේ පහ මේ පහවත් හරියට රකින්න බැරුව මේ සිල් ශික්ෂාවන් දුබල වෙන්නේ ඇයි? දුබල වෙන්නේ සතර ඉරිදිපාදයන් නොවඩන නිසා. සතර ඉරිදිපාද හරියට වඩනවා නම් ඒ සමාධි ප්‍රධාන ඒට වචන දෙකක් කියනවා සමාධි ප්‍රධාන සමාධියට මුල් තැන දෙන සමාධියෙන් වැරගැන්නූ බලගැන්නූ ඉද්ධිපාද ඡන්ද ඒ විදිය චිත්ත වීමංසා ඉද්ධිපාද වඩනවනම් පංචශීලය හරි පහසුවෙන් රකින්න පුළුවන් අර දුබල වීම නෙමේ ශික්ෂාපද ප්‍රබල කරගන්න පුළුවන් දැන් පංචශීලය ගැන එච්චර අවධානයක් නැහැ නේ විදර්ශනාවට එන විට හිතන්නේ නැහැනේ පංචශීලයේ හෝඩිය විදර්ශනාව උසස් පෙළ වගේන හැඟීමක් තියෙන්නේ. එහෙම නැහැ. මේ සියල්ල එකක්. මේක හෝඩිය නම් හෝඩිය විදර්ශනාවත් හෝඩිය පංචශීලයත් හෝඩිය. යම් පමණකට පංචශීලයේ වැඩෙනවද ඒ පමණට විදර්ශනාවත් වැඩෙනවා. යම් පමණකට විදර්ශනාව වැඩෙනවද ඒ පමණට පංචශීලය ප්‍රබල වෙනවා. ඔන්න මේ එක එක එක දේශනයක්. එක උද්ෘතයක්. උපුටා ගැනීමක්. ඊළඟට තව ධෘතයක් තියෙනවා මේ අර සමාධියට මුල් තැන දෙන සමාධියෙන් බලගැන්නු වැරගැන්නු මේ සතර ඉද්ධිපාදයන් සම්පූර්ණ කරගන්නවද ඒ කෙනාට මේ ආත්ම වශයෙන්ම ප්‍රතිඵල දෙකක් ලැබෙනවා දෙකෙන් එකක් වෙනවා අනිවාර්යයි කියලා ශාස්ත්‍රෝන් වහන්සේ සහතිකයක් දෙනවා මේ දේශනාව මොනවද මේ ප්‍රතිඵල දෙක කෝ සියලු කෙලෙසුන් නසා අරහත් ත්වයටපත් වෙනවා නැතිනම් අනාගාමී ත්වයටපත් වෙනවා එච්චරයි තුන්වෙනි ප්‍රතිඵලයක් නැහැ කියලා දෙකයි එක්කෝ අරහත් මේ ජීවිතේම නැතිනම් අනාගාමී නැවත කාම ලෝකයට නොයන බලන්න සෙල්ලමක් නෙවෙයි මේනේ අවශ්‍ය එක්ක අපිට පංචශීලය රැක ගන්න ඕනේ ඒන් සෑහීමකටපත් වෙන්න පුළුවන් ඒත් හොඳයි. එහෙම නැත්නම් දැන් විදර්ශනාව පැත්තෙන් අපි කාගෙත් බලාපොරොත්තුව ওই தත්ත්වනේ ආශ්‍රවශය කිරීම මේ අපේක්ෂාව අපිට වෙන ඉලක්ක දෙකක් නැහැ විදර්ශනාවේදී. තියෙන එකයි. මේ ආශ්‍රවශය කිරීම. සියලු කෙලෙසුන් ශ්‍රේ කිරීම. මේ ඉර්ධිපාදයන් හරියට වඩනවා නම් ඒ සමාධියට මුල් තැන දීලා ඉර්ධිපාදයන් වඩනවා නම් මෙන්න මේ ප්‍රතිඵල දෙකෙන් එකක් ලැබෙනවා කියලා. එක්කෝ අනාගාමී නැත්නම් අරහත්. හිතවතුනි මනතරම් බලන්න බලවත් යන්ත්‍රයක්ද ඉර්ධිපාද කියන්නේ. මේ ටික එකලස් කරගන්න පුළුවන් නම් assemble කරගන්න පුළුවන් නම් මොනතරම් පහසුවෙන් මේ ගමන යන්න පුළුවන් වෙයිද කෙලවර කරගන්න පුළුවන් වෙයිද මේ තව ඒ ගැන කතන්දර තියෙනවා ඒ මේ ටික ඇතිනේ මේ මේ කාරණා දෙක තුනක් කීවේ මේ දන්නවා කියා පෙන්වන්නට හෝ වෙන කාරණයකට නොවේයි ඕනෑම කෙනෙකුට සැකයක් එන්න පුළුවන් මේ විදර්ශනාවටයි irdipaද ගැන කතා කරන්නේ මේක ඔය සමාධියට ධ්‍යානවලට අභිඥා පැත්තට සමාපatti වලට නම් කිව්වට කමක් නැහැ මේ විදර්ශනාවට මෙන්න මේ හේතුව නිසා මේ ක්‍රමයක් දැනගෙන භාවනා ක්‍රමයක් හොඳට දැනගන්න ඒ ක්‍රමය හරියටම කර්මස්ථානාචාර්යයන් වහන්සේ නමකකින් අහගෙන ඒ ක්‍රමය වඩන්න පුළුවන්. හැබැයි ඒක මහා සටනක්. ඉක්මනට මේ එපා වෙනවා. ඒක විනෝදයක් නෑ. විනෝද වෙන්න නෙමෙයි කර්මස්ථාන වඩන්නේ. විනෝදේ කියන එකෙන් අදහස් කරේ මේ hina වෙවි කෑක ගා ගීත ගායනා කරමින් නටමින් උඩ පනිමින් එහෙම නෙවෙයි. විනෝද චාරිකා කිව්වම එහෙම අදහසක් නේ එන්නේ. එහෙම නෙවෙයි. මේ සමස්ත ජීවිතයම මේ ජීවිත ගමන අපේ ආධ්‍යාත්මික ගමන සුඛෝපභෝගීව යන්න පුළුවන් මොන හේතුව නිසා හෝ මෙය විපස්සනාවට එකතු කරගෙන නැහැ වැඩිපුර එකතු වෙලක් නැහැ කියන්නෙත් නැහැ ඒට හේතු ඇති ඒ හේතු හොයන්ට ඕනේ නැහැ නේ අප මොකද්ද මේ ඓතිහාසික වශයෙන් සිදු වෙලා තියෙන්නේ කිය. හැබැයි දැන් හරි අපි දැනගත්තාම ඇයි අපි දැනටත් මේක භාවිතා නොකරන්නේ? මේ ඉද්ධිපාද ඉද්ධිපාද ප්‍රශස්ත මට්ටමට ඒ අවශ්‍ය මට්ටමට වඩන්නේ නැතුව සම්පූර්ණ කරගන්න නැතුව මේවා එකලස් කරගන්න නැතුව මේ ගමන යනවා බොරු. එක්ක දැනුවත් එකලස් කරගන්න ඕනේ නැතිනම් නොදැනුවත් එකලස් වෙන්න පුළුවන්. දැනුවත් හෝ නොදැනුවත්ව මේවා එකලස් කරගත්තොත් පමණයි මේ ගමනේ යන්න පුළුවන්. පටන් ගන්නත් අවශ්‍යයි මැදදිත් ඕනේ ඉවර කරගන්නත් ඕනේ. ඉතින් මේ දෙකක් ගැන කතා කරා. ඡන්ද චිත්ත ගැන. සියලු ඕනෑකම් නැති කිරීම නොවේයි. ඒ ඕනෑකම අවශ්‍යයි. මේ මොනවත් ඕනේ කියන කෙනෙකුට කිසි දෙයක් කරගන්න බෑ. කවුරු හරි කියනවා මට කිසි දෙයක් ඕනේ කිය. එයාට මෙලෝ දෙයක් කරගන්න බෑ. කොහේ ඉඳී? ඉතලා ඉතින් කොහේ ආයිද දන්නේ නෑ. මේ එහෙම කීවා කියා එයින් ලැබෙන ප්‍රතිඵලයක් නෑ. ඕන වෙන්න ඕන. ඒ ඕනකම තියෙන්න ඕන. හැබැයි එක එක දෙයක නොවේ. එක දෙයක උනත් ටිකකට නොවේ. එක දිගටම නොකැඩී පවතින ඕනෑකමක් අවශ්‍යයි. අන්න ඒට තමයි ඡන්ද කියන්නේ. එතකොට අපිට තියෙන විවිධ ඕනෑකම් සියල්ල එක මිටකට ගන්න. අරගෙන මෙන්න මේ කාර්යය. මේ දහම් මගෙහි ගමන් කරන්න කෙලවරටම යන්න එය ඒ ඕනකම ඇති කරගන්න. <clears throat> පෙළඹවීමක්. අනිත් අයව පෙළඹවන්න පුළුවන් අප කියලා මේ කරලා බලන්න, භාවනාව කරලා බලන්න. සිල් රැකලා බලන්න, බණ අහලා බලන්න. මට මෙහෙන් ප්‍රයෝජන වුණා, ඔයත් කරලා බලන්න. ඔය ලෙඩේ සනීප වෙයි. ඔය කලබලේ නැති වෙයි, ඔය බය නැති වෙයි. හොඳට නිින්දයයි. දැන් මේ වගේ පෙළඹවීම කරනවනේ. උත්තේජනය. එනේ ඡන්දයෙන් කරන්නේ තමන්වම එහෙම උත්තේජනයකට ලක් කිරීම. පොළඹවා ගැනීමක් හිත. හිතට පෙළඹවීම ඕනේ. පෙළඹවන්නේ නැතුව හිත කිසි දෙයක් කරන්නේ ඒ තමයි මූලිකම මනෝවිද්‍යාව. මනෝවිද්‍යාව පටන් ගන්න කාලේ කළ බටහිර මනෝවිද්‍යාවේ ආරම්භක අවදීයේම කළ ওই පරීක්ෂණ තියෙනවනේ මේ තේජන ප්‍රතිචාර හොයාගව SR තියරි එක එහෙම ගැන කියන්නේ එහෙම. එතකොට මේ මේ තමයි ඇත්තේ ප්‍රතිචාරයක් ලැබෙන්න උත්තේජනයක් ඕනේ. කෙනෙක් කිසියම් ක්‍රියාවකට පෙළඹෙන්න උත්තේජනයක්, පෙළඹවීමක් ඕනේ. පෙළඹවීමක් නැතුව කෙරෙන්නේ නැහැ කිසි දෙයක්. නේද මේ හිතේ හැටි. ඒ හිතේ හැටි වෙනස් වෙනවා අපේ ගමනේදී නමුත් පටන් ගන්න නම් හිතේ හැටි වෙනස් කරලා පටන් ගන්නට බෑ. හිතේ හැටියෙන් තමයි පටන් ගන්න ඕන. <clears throat> මේ හිත මේ ගමනට පොළඹවා ගන්න ඕන. එයාට ඇතිවෙන්න ඕන ලොකු අවශ්‍යතාවයක් හිතට. තමන්ව සුවපත් කරගන්නට, තමන්ව පිරිසිදු කරගන්නට, තමන්ව නිදහස් කරගන්නට. මෙන්න මේ අවශ්‍යතා තුන ඇති වෙන්න ඕන හිතට. මොනවද? පළවෙනි එක තමයි තමන්ව සුවපත් කර ගැනීම ඕනකම. හිත <clears throat> විඳිනවා. වැඩිපුර දුක නෙවිඳින්නේ. මේ දුක් විඳිනකොට එයා බලනවා කොහොමද මේකෙන් එළියට යන්නේ දුක් විඳින්න නැතුව ඉන්නේ කොහොමද හොයනවා අහනවා පලාත මාරු කරනවා ඇඳුම් මාරු කරනවා රස්සාව මාරු කරනවා විවාහ වෙනවා දික්කසාද වෙනවා බොහෝ දේ කරනවා හැබැයි ඒ හැම දෙයක් එක්කම නැවත අලුත් දුකක් විඳිනවා හිතට මේ කාරණේ වැටහෙන්නට ඕනේ මේ මේවා මාරු කරා කියලා වෙනස් කරා කියලා සුවපත් වෙන්නේ නැති බව. එහෙම සුවපත් භාවය හොයන්න බෑ. ඒ සුවපත් භාවය හොයන්ට වෙනම ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදයෙන් හිත සදාටම තමන්ව සුවපත් කර ගැනීමේ අවශ්‍යතාවයේ හිතට ගැඹුරින්ම දැනෙන්න ඕනේ. ඉවලට ඉවලට ඔය මේ විශේෂ රදේට <coughs> මොනවා හරි පෙත්තක් බොනවා වගේ නෙවෙයි. එහෙම නෙමෙයි. මේ විශේෂ රදයෙන් සදාටම නිදහස් වීමේ සම්පූර්ණයෙන්ම හිස සුවපත් කර ගැනීමේ ඕනෑකම. පළවෙනි කාරණේ. ඉතින් හැම හැම විඳවීමකදීම අන්න මතක් කරලා දෙන්න පුළුවන් හිතට ඒකනේ මං කිව්වේ. මම ඒකනේ වාට කිව්වේ නෑ. ඔයා මේ තාම විඳවනවනේ. ඒක අපි භාවනා කරමු කියලා, අපි බණහමු කියලා, අපි ධර්ම සාකච්ඡා කරමු කියලා. මේ ගමනේ යමු කියලා. ඒවා එක එක ඒවා කියලා කල් දානවනේ. බලන්න ඔයාට වෙන දේ. ඔයා දැන් විඳවනවා. ඉතින් හැම විඳවීමකදීම නැවත නැවත මේ පෙළඹවීම කරන්න ඕන. ඔය ඉන්නකොටම නෙමෙයි නිකන් ඉන්න පිටම නෙමෙයි. හැම විඳවීමකදීම කියන්න. ඒ වගේ විඳවන් නැති වෙලාවට වුණත් මතක් කරාට කමන්නේ. කොයි වෙලේ විඳවන්ට වෙයිද දන්නේ. දැන් විඳෙන්නේ නැති වුණාට කොයි වෙලේ ඔබට විඳවන්ට වෙයිද දන්නේ මේ විදිහට ආදීනව කීම දැන් මේක ආදීනව කීම සහ ආනිසංස කීම මේ දෙකම කරන්නේ පෙළඹවීම ආදීනව ආනිසංස කතාවේ තියෙන්නේ යටි අරමුණ මේ තමයි පෙළඹවීම ආදීනවත් කියනවා. ඔහොම හිටියොත් වෙන දේ. ඒතර මේ දේවල් කළාම ලැබෙන ප්‍රයෝජනය ආනිසංසත් කියන. මේ දෙක හිතට අවස්ථානෝචිතව දෙන්න ඕන. ආදීනව කියන්න ඕනලාට ආදීනව කියන්න ඕනේ. ආනිසංස පෙන්නලා දිය යුතු තැන ආනිසංස පෙන්නා දෙන්න ඕනේ. ආනිසංස පෙන්නලා දෙන්න ඕනේ තැන ආදීනව කියලා. ආදීනව පැහැදිලි කරන්න ඕනේ තැන ආනිසංස කිව්වට වැඩක් නැහැ. මේ දෙක දෙකක්නේ ඍණහා ධන. ධනාත්මක චින්තනයයි ඍණාත්මක චින්තනයයි. නේ? ආදීන වලින් ඇතිවෙන්නේ ඍණ හැඟීමක් නේ. ආදීන ධනාත්මක නොවේනේ. ආනිසංස ධනාත්මකයි. එතන මේ ධන ආරෝපණ දෙන්න ඕනේ කොයි වෙලාවෙද ඍණ ආරෝපණ දෙන්න ඕනේ කොයි වෙලාවෙද වෙන් කරගන්න ඕනේ. ඍණ ආරෝපණයක් දෙන්න ඕනේ තැන ධන ආරෝපණයක් දීලා වැඩක් නැහැ. අර අවස්ථානෝචිතව මේ පෙළඹවීම කරන්න ඕනේ. නැවත නැවත කරන්න ඕනේ. මොනවා ධර්මදේශනයේක තියෙන වටිනාකම. ධර්ම ශ්‍රවණේක ධර්ම ශ්‍රවණයෙන් වෙන්න ඕනේ පෙළඹවීම. උත්තේජනයක්. ධර්ම ධර්මදේශනයේ උත්ප්‍රේරකයක් වෙන්න ඕනේ. හිතේ ලොකු ඕනෙකමක් එන්න. ඉතින් ඒ සඳහා එකදා කාලේන ඔය කාලේන කියලා කියන්නේ කාලේන ධම්ම සවන ඒ ආදීනව පැහැදිලි කරන්න ඕනේ වෙලාවක ඒ බඳු දේශනයක් තමයි අහන්න ඕනේ. ඍණාරෝපණ වන වෙලාවට එහෙම දේශනයක්. ඊළාට ආනිසංස වලින් පෙළඹවීමක් අවශ්‍ය වෙලාවට ඒ බඳු දේශන. ඉත කාලේන කාලේන ධම්ම සවණං කියන්නේ කියන එකේ ඒකාර්ථයක් තමයි. ඔය මොකක් හරි ඇහුවට වැඩක් නැහැ. ආනිසංස දැනගන්න ආනිසංස වලින් පෙළඹෙන්න පුළුවන් තැනක හිත තියෙන වෙලාවට ආදීනම කියලා වැඩක් නෑ. ඒක ආදීනම කියන්න ඕනේ වෙලාවක ආනිසංස කියලා වැඩකුත් නෑ. මේ ආකාරයෙන් අන්න හිතේ පෙළඹීම කොහොමද තියෙනවනේ එක එක දෙයට හිත පෙළඹෙනවා. මොනවටද පෙළඹෙන්නේ නැත්තේ? ඒ පුංචි පුංචි කාරණාවලට පෙළඹීමුයි එක දෙයකට වැඩියෙන් පෙළඹීමයි මේ සියල්ල අතුගාල අතුගාල ගන්නවා වගේ. අතුගාල එකතු කරන. ඌරලා එකතු කරනවා. එකතු කරලා එකතු කරලා එකතු කරලා මෙන්න මේ කාරණේට යොමු කරනවා. සුවපත් කරගන්න. නිදහස් කරගන්න. හිතට කියන ඔයා නිදහස්ද? ඔයා නිදහස් හොයනවනේ. හැබැයි ඔයා නිදහස්ද ඇත්තටම? ඉතින් ඒ සඳහා වන පොළඹවන්න පුළුවන්. එක එක දේවල් වලට වහල් වෙලා ඉන්න අවස්ථාවල මෙයාව පොළඹවන්න ඕනේ. ඔබ ඇත්තටම නිදහස්ද? නිදහස් නැහැනේ. නිදහස් වෙන්න. මේ ඕනකන් ටික ඇති කරගත්තාම ඔන්න ඒ ප්‍රබල වුණාම ඒ කියන්නේ ඇදගෙන යන තරමට මේ ඕනකම තියෙනවා. අපව ඇදගෙන ඒ පැත්තට යන මට්ටමට. අන්න එතකොට ඉද්ධිපාද වලට කිට්ටු වෙලා තියෙන එක ඉද්ධිපාදයක් බවට පත් වේගෙන යන්නේ ඡන්දය. අනිත් පැත්තට නෙමෙයි අදින්නේ. අපවත් තල්ලු කරගෙන යන පැත්තට. ඊළං කාරණේ තමයි ඒ ඕනකම තියෙනවා දැන්. ප්‍රබල ඕනකමක් තියෙනවා. මේ කාගෙන යන්න ඕනකමක් තියෙනවා. ඕනකම තිබ්බට ඒ කරගන්නවා කියන ඒ අදිෂ්ඨානය වැදගත්. නිසා තමයි චිත්තේ වැදගත් වෙන්නේ එතන. කවදා හරි කරගන්නව නොවේයි. ඔය ඉබේට වෙනකල් බලන් ඉන්නවත් නෙමෙයි නෑ. තමන් මුල් වෙලා මේ කරගන්නවා අන්නේ ප්‍රබල අදිස්ථානේ චිත්තේ එක එක සිතිවිලි එනවනේ එක එක සිතිවිලි එනවා ඒ හැම සිතිවිල්ලක් එක්කටම අපි බලයක් දෙනවා ඒ බලයක් දෙන්නේ මේ තියෙන බලය තියෙන බලය අපි විසිරව හරිනවා එක එක සිතිවිල්ල හරහා එතන ඒක සිතිවිල්ලකටවත් බලයක් නෑ මොකද මේ හැම සිතිවිල්ලකටම ලැබෙන්නේ පුංචි ආරෝපණයක් සිතිවිලි චාර්ජ් වෙන්නේ බොහොම පුංචි කරන්ට් එකකින් ඒසයි කිසිම සිතවිල්ලකින් වැඩක් වෙන්නේ නැහැ. ගමනක් කියන්න බෑ. ඒ වෙනුවට කිසිම සිතවිල්ලක් මේ ගමනට අදාළ නැති අනවශ්‍ය කිසිම සිතවිල්ලක් ආරෝපණය කරන්න නැතුව ඉන්න ඕනේ. මොකද මේ අපිට තියෙන සීමිත විභව ශක්තිය. සීමිත ශක්තියක් තියෙන්නේ. සීමිත කරන්ට් එකක් තියෙන බලයක් තියෙන. එහෙම හැම දෙයකටම පාවිච්චි කරන්න ගියොත් අවශ්‍ය දෙයට පාවිච්චි කරගන්න බැරි වෙනවා. ඒ නිසා මොන සිටිවිල්ලාවත් ඒ එන කිසිම සිටිවිල්ලක් බලන්නේ නැතුව හොයන්නේ නැතුව ඒවට බලය පවරන්න හොඳ නැහැ. හා කියන්න එපා. සිටිවිලි ඇවිත් එක එක යෝජනා ඉදිරිපත් කරන අර දේ කරමු මේ දේ කරමු දැන් යම් කමු බොමු හා හා කියන්ට යන්න එපා. එහෙම කීමෙන් වෙන්නේ ඒ සිතිවිල්ල, ඒ වෙලාවේ ආපු සිතිවිල්ල බලවත් වෙනවා, අප දුබල වෙනවා. අප ළඟ තියෙන ශක්තිය නෙමේ දෙන්නතර අප දුබල වෙනවා. ඔය යන්න අරින්න, යන්න අරින්න. බලවත් කළ යුතු සිතිවිල්ලට බලය දෙන්න. එතකොට සම්පූර්ණ බලය තියෙනවා. දැන් සම්පූර්ණ ධාරිතාවයම අප ළඟ තියෙනවා. ෂේ වෙලා නැහැ. ඒ මුළු ධාරිතාවයම දෙනවා භාවනා කරගෙන යන්න. මේ ගමන යන්න. අන්න එහෙම දුන්නාම තමයි පිඹගෙන යන්න කොහොම හරි යනවා කියන අදිෂ්ඨානෙ ඉන්නේ කවුරු එපා කිව්වත් ලෙඩ වුණත් වයසට ගියත් මරණාසන්න වුණත් නවත්තන්නේ නැහැ ගම. භාවනාව නවත්තන්නේ නැහැ. අදිෂ්ඨානේ චිත්තේ ඊටාම් වැදගත්. දැන් මේවා වැරදි විදියට භාවිතා කිරීම නිසා තමයි ප්‍රශ්න ඇති වෙන්නේ සංසාරේ ඉන්නේ. අප සංසාරේ ඉන්නේ ඔය ඡන්දයයි සිතයි ඕවා නිසා නෙමෙයි. මේවා වැරදි භාවිතය නිසා, අවභාවිතය නිසා. දැන් නිවැරදිව භාවිතා කරන්න තමා මේ හුරු වෙන්නේ. මේව භාවිතා නොකර මේ ගමන යන්න බෑ. ඒ දැන් බොහෝ දෙනෙක් කියනවානේ සිත නැති කරන්න කියලා. බොහෝ දෙනෙක් හරි කීප දෙනෙක් හරි කියනවා ප්‍රශ්නේ නම් හිතයි හිත නැති කරන්න. මුලින්ම කියනවා. භාවනාවේ මුලින්ම කියනවා. මේ මෙතකොට ගමනක් නැහැ. එහෙම කරන්න පුළුවන් ද දන්නෙත් නැහැ. කළොත් මේ ගමනේ යන්න බෑ. මෙතන යා යුතු ගමනක් තිබෙනවා. ඒ අන්තිමට හිත නිරුද්ධ වෙනවද නැද්ද වෙනම කාරණයක්. මුලින්ම මෙයාව අඩපණ කරලා අකර්මන්නේ කළොත් ඔහි ඉන්න පුළුවන්. ගමනක් නැහැ. ඔහේ ඉතිය තැන ඉන්න පුළුවන්. සංසාරේ ඉන්න පුළුවන්. සංසාරේ ඉන්න නෙමෙයිනේ හිතවත්නි මේ උත්සාහ කරන්නේ. මේ අංගෝපාංග නිවැරදිව හඳුනාගෙන නිවැරදිව එකලස් කර ගැනීම ඉතාම වැදගත්. ඊළඟ වීර්යය ගැනත් අපේ දා ටිකක් කතා කළා. මෙතන මේ මේ යන්ත්‍රය කරකවන්නේ වීරිය. කියන්නේ සාමාන්‍යයෙන් ওই ඉස්සර ආපු වාහන කරකවන්නේ පිටිපස රෝද දෙකෙන්. ඉතින් ඉදිරිපස රෝද වලින් කරන්නේ ගමන හරවන එක. කොයි පැත්තටද හර යන්න ඕනේ කියන එක වමටද දකුණටද. ඉතින් මෙන්න මේ වගේ කාර්යයක් මේ ඡන්දයයි චිත්තයයි දිශාව හදල්ලා දෙනවා. වීරියෙන් කරකෝල ගමන එක්ක යනවා. දුර්වල වෙන තැනක් තමයි වීරිය. ඕනෙකමයි අදිෂ්ඨානේ ඕනෙකම ඇති කරගන්නත් ලේසි නෑ. හැබැයි පුළුවන්. අර විදිහට හොඳට හිත පොළඹවගෙන ඕනෙකම හදාගන්න පුළුවන්. ආදීනව කියන්න ඕනලාට ආදීනව කියලා ආනිසංස කීතු වෙලාවට ආනිසංස කියලා පොළඹවා ගැනීමක් කරන්න පුළුවන්. ඔය ඔය යුද්ධපාද වලින් පහසුවෙන් ඇති කරගන්න පුළුවන් යුද්ධපාදය තමයි ඡන්දේ. අනුපිළිවෙලින් බැලුවොත්. ඊළඟට පුළුවන් එක චිත්තය. ඒ නිසා ඔය අනුපිළිවෙලට පැහැදිලි කරන්නේ චිත්තයක අදිෂ්ඨාන. දැන් කොහොම හරි කරගන්න. හැබැයි ඒ අදිෂ්ඨාන එකක් කර ගැනීම තව එකක්. ඒතර ඔන්න බැලුවහම පේනවනේ දැන් වීරිය තමයි අමාරු දෙය. ඒක දිගට කරගෙන යන එක. ඕනෙකමයි අදිෂ්ඨානයෙන් මොනතරම් දේවල් ජීවිතේ පටන් ගන්න තියෙනවද? හැබැයි දිගට කරගෙන ගිහිල්ලා නැහනේ. නැති වෙන්න මූලිකම හේතුවක් තමයි ප්‍රමාණවත් වීරයක් ඇති කර නොගැනීම. කම්මැලිකම. උදාසීනකම. මැලිකම් මේවට යට වුණු ගමන් ක්‍රෝධෙ මොන පැත්තට හරවලා තිබ්බත් ඔය එක තැන ඉන්නවා. හරි යන්න ඕනේ පැත්තට තමයි හරවලා තියෙන්නේ. අනුරාධපුරේ පැත්තට. ඒකට තමයි යන්න ඕනේ. වන්දනාවට. හැබැයි ඉතින් මේ පිටිපස්ස රෝද එක්ක කරගෙන්නේ නැත්තම් යන්න බෑනේ. ඉස්සරහ රෝදේ පැත්තට හරවලා තිබ්බට. ඒ නිසා වැඩි වැඩි සැලකිල්ලක් අවධානයක් දිය යුතු irtipaade තමා වීරිය. එයාට තමා වැඩිපුරම සත්කාර අවශ්‍ය වෙන්නේ. කෑම දෙන්න ඕනේ වැඩිපුරම irtipaade වලින් වීරිය irtipaadේට. අඩුවෙන්ම තියෙන irtipaade. irtipaade කොහොමදත් ඔය හතර irtipaade නොවුනත් ඕනේ කෙනෙක් ළඟ අඩු වැඩි වශයෙන් තියෙනවනේ ඡන්දයයි ඔය කිසියම් අදිෂ්ඨානිකුයි උත්සාහයකුයි ඔය හොයලා බලන ගතියකුයි යම් මට්ටමකට තියෙනවනේ. හැබැයි අඩුවෙන්ම තියෙන එක තමයි වීරිය. එසා තමයි වීරිය කියා කියන්නේ. වීරිය කරන්න ඕන. කල්යාණ මිත්‍රයෙනි පටන් ගන්නකොට ලොකු වීරයක් යොදවන්න එපා ඕනෑම දෙයක් පටන් ගන්නකොට අඩුම වීරයකින් පටන් ගන්න යන්තම් හොලවන්න පුළුවන් තැනකින් ගමන පටන් ගන්න. ඒ කියන්නේ වාහනේ යන්තම් ඉදිරියට යන චලනයේ වෙන්න ඕනේ අවම බලය යොදන්න. එහෙමනේ සාමාන්‍ය වාහනේ ආරක්ෂාවට, පාරේ ආරක්ෂාවට කියන්නේ පාරට හානියක් නොවේ, වාහනේ රෝදවලට හානියක් නොවේ, යන්ත්‍රයට හානියක් නොවේ. අහල පහල ඉන්න අය බය කරන්නේ නැතුව ගමනක් යන්න දක්ෂ රියදුරෙක් කොහොමද මේ පිකප් එක ගන්නෙ? පුළුවන් තරම් එන්ජින් එක රේස් කරලා කෑ ගහන විදියට ටයර් කරකෝල එහෙම නෙවෙයිනේ. එහෙම වැඩි දුරක් යන්න බෑ. එක්කෝ එතන හැරෙනවා. තෙත පොළවක නම් එතනම කැරකිලා හැරිලා වාහනේ එතනම හිර වෙනවා. එහෙම නැත්නම් ටයර් ටික ගෙවිලා යනවා. එහෙම නැත්නම් වෙන ඒවා කැඩෙන්න පුළුවන්. මේක නොදැනෙන්න තමයි ගමන පටන් ගන්න ඕනේ. ඒතකොට මුලින්ම මහා වීරියක් යොදවන්න එපා. එහෙම යෙදෙව්වොත් ටික ටික වීරිය අඩු වෙනවා. අඩු වෙලා එපා වෙනවා බොහොම ඉක්මනට. මොකද වීරියය යන්නේ ප්‍රතිඵල බලාගෙන. එයා කැමති නැහැ නිකන් මහන්සි වෙන්න. කවුද නිකන් මහන්සි වෙන්න කැමති? මාරි වැටුපකට, පඩියකට ප්‍රතිලාභ බලාගෙන, විස්්‍රාම වැටුපක් බලාගෙන වැඩ කරන්නේ. වීරිය කියන්නේ වැඩ කිරීම. ඒතර එයා එයා තමයි ප්‍රතිඵල බලාගෙන ඉන්නේ වීරිය. එයා ඉතින් වැඩි පුදුම බලයක් ඇදුවොත් වීරියක් එයා ඉක්මන් ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා. ඒ යොදන වීරියට සාපේක්ෂව. මේ ඉක්ම එහෙම එහෙම කරකුවා කියලා රෝද එකතැන ගමනක් යන්නේ නැහැ ඒකතැන ටිකක් කරකවලා එයා බලනවා කෝ කිසි නැහැ ප්‍රතිඵලයක්. තාම හිතපු තැන. අල්ලලා දාන්න. එහෙමනේ වාහනේට නොදැනෙන්න මේ ගමන පටන් ගන්න. ටික ටික වීරිය වැඩි කරන්න. ටික ටික. දැන් මහන්සියක් නැහැ. කලකිරීමකුත් නැහැ, එපා වීමකුත් නැහැ. අහල පහලට මේක දැනෙන්නේ නැහැ මහා ഘോഷා කරලා මහා සද්දයක් නැහැ. එහෙම කරොත් අහල පහලින් බාධා මිසක් උදව් වෙන්නේ නැහැ. නිසා කාටවත් නොදැනෙන්න තමයි යන්න ඕනේ. Tamange යකටවත් නොදැනෙන්න. එහෙම ඒකනේ දක්ෂ රියදුරෙක්ගේ වාහනේටවත් දැනෙන්නේ නැතුව පිකප් කරන්න පුළුවන් නම් ඒක තමයි දක්ෂ රියදුරෙක් කියන්නේ. වාහනේ යන කිසි කෙනෙක්ව එහා ඉස්සරහට තල්ලු වෙලා පිටිපස්සට තල්ලු වෙලා ඔළුව නැමිලා එහෙම නෙමෙයි. නොදැනෙන්න. නිදාගෙන ඉන්න කෙනෙකුට ඇහැරෙන්නේ නැති වෙන්න ගමනක් පටන් ගන්න පුළුවන් නම් ඒ තමයි වටින්නේ. අන්න ඒ වීරිය වීරය වැඩි කරන්න එපා මුලින්. මේක බොහෝ දෙනෙකු කරන වරදක්. මුලින්ම මේ ටික තේරුණාම ආනිසංසය ආදීනවයි තේරුච්ච ගමන් මහා දත්පිටි කාගෙන පටන් ගන්නවා. ලොකු කාලසටහනක් හදාගෙන ප්‍රචාරය කරලා අනබෙර ගහලා කියලා හැමෝටම දැන් නීම් ගහලා එහෙම පටන් ගන්නවා. ඒම ගමන් වැඩි වැඩි දුරක් යන්න බෑ. එමීට පටන් ගන්න. එමීට පටන් ගත්තොත් කෙලවරටම යන්න පුළුවන්. මොකද මේ වීරිය රැක ගන්න ඕනේ දෙයක්. විනාශ කරලා ඡේ කරලා එකපාරට පුච්චලා දාන්න ඕනේ දෙයක් නෙමෙයි. එහෙම කළොත් ගමනක් නෑ. ටික ටික ටික ටික ඒ වීරියේ ප්‍රයෝජන ගන්න. මේ හිතවතුනේ මේ මේ වීරිය ගැන වෙනම කතා කරන්න ඕනේ. මේ වීරිය වෙනම කාරණයක් විදියට ඔය සතර සම්‍යක් ප්‍රදන් කතාවේදී කියනවනේ. වීරිය වෙනම අරගෙන හතර විදිහකට විස්තර කරලා ඒ එතන ඒක වෙනම කාරණයක්. එතනත් වීරිය තමයි. නමුත් මෙතන වීරිය කියන්නේ ඒකටම සම්බන්ධ කරන්නත් පුළුවනි. බොහොම පුංචි තල්ලුවක් කියන එක. හැබැයි තල්ලුව දිගටම තියෙන්න ඕන. පටන් ගත්ත කෙනෙල්ල දිගට මේ තල්ලුව දෙන්න ඕන. එහෙම තල්ලු කරගෙන කරගෙන ගියාම තමයි එක තැනකදී සෑහෙන දුරක් ගියාම තමයි මේ පණ ගැන්වෙන්නේ. පණ ගැන්නාට පස්සේ ආයෙ තල්ලු ඕනේ නැහැ. ආයෙ තල්ලු කරන එක මොකටද කමන්නේ ඊට පස්සේ. මේ පණ ගැන්වෙනකල් ඒ පණ ගැන්වෙන මට්ටමට සල්ලු කරගෙන යන්න ඕන. එතෙක් ශක්තිය රැක ගන්න ඕන. ඒ අන්තිම පණ ගැන්වෙන අඟල දක්වාම තල්ලු කරගෙන යන්න අපේ ශක්තිය රැක ගන්න ඕන. මේ විදිහට ඒ තමයි මධ්‍යම ප්‍රතිපදාවේ වීරිය කියන්නේ. දැන් වීරිය මේ විවිධ භාවිතයන්ගේ වෙනස් වෙනස් ආකාරයට වඩලා තියෙනවා. දැඩි වීරිය ඕන නැත්තරමට වීරිය එහෙම අංශයකට ගිය වීරියක් තියෙනවා හැබැයි මේ මාර්ගය කියන්නේ මධ්‍යම ප්‍රතිපදාවේ වීරිය අර වීණාවේ තත්තල උපමාවෙන් කීවේයයි හොඳටම වීණාවේ තත් අදින්න එපා තත් හිර වෙනවා ඒ වගේම බුරුල් කරන්නටත් එපා ගානට සුසර කරගන්න තියුන් කරගන්න. එවිට තමා මේ ආධ්‍යාත්මික ගීතය වාදනය කරන්න පුළුවන්. අනිත් ඒවා ඕනේ. ඒ ටික සුසර වුණා කියලාම ගීතයක් වාදනය වෙන්නේ නැහැ. වාදනය ඉබේට වෙන්නේ නැහැ නේ. වාදනය කරන්න ඕනේ, ස්වර දැනගන්න ඕනේ. භාවිතයක් තියෙන්න. හැබැයි මේ මොනව දැනගත්තත් මේ වීණාවේ තත්, වයලීනේ තත් හරියටම සුසර වෙලා නැත්තම් ටියුන් වෙලා නැත්තම් ගානට නෙමේ හුඟක් තද වෙලා නම් ඇදලා නම් බුරුල් නම් මොනව සංගීතයක් දැනගත්තත් මොනතරම් ප්‍රවීණයෙක් වුණත් විශාරදයෙක් වුණත් බෑ කිසිම සංගීතයක් නිර්මාණය කරන්න. ඒ සංගීතයක් නෙවෙයි නේද? ඒතර ආධ්‍යාත්මික ගීතය ආධ්‍යාත්මික සංගීතය වැයෙන්ට පටන් ගන්නේ මේ මුදු මොලොක් වූ වීරියෙන් මුදු මොලොක් වීරිය මේ මේ මුදු මොලොක් වීරියය දිගටම තියෙන්න හොඳයි හිතවතුනි මේ පසුබිම් කතාවත් සමග අපි භාවනාවට ඇවිත් මේ වැඩසටහන සමාප්ත කරමු මේ කාරණා තුන හඳුනා ගැනීම ඉතාම වැදගත්. ඡන්දේ කුමක්ද? චිත්තේ කුමක්ද? විරිය කුමක්ද? වීරිය. මෙය කොහෙද තියෙන්නේ? මේ එකලස් කරගන්න ඕන. එකතු කරන්ට. එකතු කරලානේ වාහනේ හදාගන්නේ යන්ත්‍රය. හඳුනාගන්න. ඒතර මොනම දෙයකට හරි පෙළඹවීමක් එන විට ඒ පෙළඹවීම හඳුනාගෙන හරවා ගන්න ඒ පෙළඹවීම මේ නිදහස් වෙන පැත්තට. සුවපත් වෙන පැත්තට පිරිසිදු වෙන පැත්තට හිත එයාට පෙන්වන්න මොනතරම් අපිරිසිදුද එයා පිරිසිදු වෙන්න කැමති නැත්තේ එයා තුළ ඇතිකරන්ට හිත පිරිසිදු කර ගැනීම ඕනකමක් කොහොම හරි කරගන්නවා කියන තැනට යාව ගේන්න හිතන ගේන්න ඕන හිත ගේන්න කොහොම හරි මම සුවපත් වෙනවා පිරිසිදු වෙනවා නිදහස් වෙනවා ඕනේකමයි අදිෂ්ඨානය ඊළඟට ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග මුලින් කරන්න ඕනේ මොකද්ද ඊළඟට ඒ ටික පිළිවෙලකට කරගෙන යන තැනට තල්ලු කරන්න. ඒ තල්ලුව දිගටම දෙන්න. එයාම ඒක කරගන්නකල් තල්ලුවක් ඕනේ. ඒක තමයි වීරිය කියන්නේ ඉද්ධිපාද මට්ටමේ වීරිය කියන්නේ. හොඳයි හිතවතුනි මේ පැහැදිලි සිතුවමත් සමග චිත්‍රයක් සමග අපි භාවනා අනුയോഗී වෙමු. මේ අසූ කාරණා ටිකක් මෙනෙහි කරලා බලමු. මොනතරම් දුරට පැහැදිලිද? මොනතරම් දුරට මේවා අප තුල තියෙනවද? අඩුපාඩු කොහෙද? මොනවද සම්පූර්ණ කරගත යුතු ඉද්ධිපාද තුන. මේ තුනක් මේ කතා කරේ. මේ තුන ගැන අපි ටිකක් භාවනා නියෝගී වෙමු. මොනතරම් දුරට සැබෑ ඕනෑකමක් තිබෙනවාද? ගැඹුරු ඕනෑකමක් තිබෙනවාද? හිත සුවපත් කරගන්න, පිරිසිදු කරගන්න, හනිදහස් කරගන්න. ඒ අවශ්‍යතාව මොනතරම් තදින් හිතට දැනී තිබෙනවාද බලන්න. කවදා හරි හිත පිරිසිදු කරගන්නවා සුවපත් කරගන්නවා නිදහස් කරගන්නවා කියාද තීරණය කර තිබෙන්නේ නැතිනම් මේ මොහොතේ පටන් ඒ ගමනේ යෙදෙනවා කියන නතර වෙවි නොවේයි නොකැඩී නොබිදී නොකැඩුණු නොබිඳුණු ගමනක් පටන් ගන්නවා කියන සිතද තිබෙන්නේ ඉඩක් ලැබුණොත් වෙලාවක් ලැබුණොත් හිතුනොත් භාවනා කරනවා කියාද නැතිනම් ඉඩක් වෙලාවක් ඕනකමක් හදාගෙන දිගටම භාවනා කරනවා කියාද මොන විදිහේ තල්ලුවක්ද හිතට දෙන්නේ හිතට ලැබෙන්නේ නොනැවති දිගටම ගමනේ යෙදෙන්න විරිය වීරියය කොපමණ තිබෙනවද? කොපමණ වීරියක් යොදනවද? තිබෙන මුළු වීරයම එකපාර යොදා පටන් ගත් තැනම නිරුත්සාහක වෙනවා වෙනුවට අවශ්‍ය තල්ලුව අවශ්‍ය ප්‍රමාණයට දෙමින් නැවත නැවත භාවනා නොකිරීමේ ආදීනවයි භාවනා කිරීමේ ආනිසංසයි පැහැදිලි කරමින් තැන්නක සමතලා පොළවක තනිතලා පොළවක යොදන බලයයි කන්දක් හමු වුණාම යොදන බලයයි පල්ලමකදී අඩු කරන බලයයි નિවරදිව දැනගෙන වීරියය අවස්ථානෝචිත කරගන්න දක්ෂ වෙන්න ඕනේ. එයින්ම ඊළඟ ඉද්දි පාදයට වැඩෙනවා විමර්ශා විමර්ශා ඉද්දි පාදයේ හැකි පමණ මේ කාරණා හතර අප තුල තියෙනවද අඩු මොනවද වැඩි මොනවද සමබර කරගන්නේ කොහොමද මේ ගැන සොයා බලන්න සොයා බලමු ඒ චේතනාවෙන් මේ ඉද්ධිපාද සමබර කරගෙන යන සුවපහසු ගමනකට ප්‍රවේශ වීමේ චේතනාවෙන් අපි අද විදසුන්ට නිදසුණක් වැඩසටහනින් සමුගනිමු සෑම දිනාටම සෙතක්ම වේවා සැනසෙල්ලක්ම වේවා ශාන්තියක්ම වේවා